නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අටවාසී ලෝකවාසී පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අපි අද දවසේ උතුම් වූ සූත්‍ර ධර්ම විවරණ දේශනා මාලාවේ තවත් වටින දේශනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතය සනසවන ධම. මේ ලෝකයේ තුල අපිට මහත් වූ අභිමානයක් අපේ ජීවිතයේ තුලින් ඇති කරගෙන වාසය කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ ලැබෙන වටිනා දහමක්. අනිත් අය හඬන තැන්වල, වැළපෙන තැන්වල, දුක් වෙන තැන්වල, සෝසුසුම් හෙළන තැන්වල, බගෑපත් වෙවි පන්නයි පිටුපස්සේ දුවන තැන්වල Tamanට පුළුවන්කම තියෙනවා බගෑපක් නොවි ඒ වගේම නොහඬා තැවුල් වලටපත් නොවි ඊ타ත්ම අභිමානවත්ව බොහෝමත්ම නිදහසේ ජීවිතය ගත කරන්නට පුළුවන් මේ ධර්මය තුලින් පෝෂණය ඇති කරගත්තොත් ඉතින් එවැනි දහමක් අපිට දායාද වීමම අපි අතීත සංසාරේ පුරාවටම සිද්ධ කළ කුසල ධර්මයන් වල විපාකයක් බව අපි කවුරුත් තේරුම් ගන්නට ඕනේ. ඉතින් මේ මනුෂ්‍ය ජීවිතයක් පින්වත්නි මොහොතින් මොහොත ශනේන් ශනය ගෙවි යනවා. ගෙවි යන්නේ අපේ පින. ඒ පින කියලා කියන්නේ අපි අමාරුවෙන් සංසාරේ මොනියම් හෝ දෙයක් කරලා එකතු කරගත්තද එහෙනම් අපි අපේ ජීවිතයේ ගෙවන මේ මොහොතෙන් අපි සෑම ආකාරයකින්ම තව තවත් අර්ථ සම්පන්න කුසලයන් ජීවිතයට එකතු කරගත යුතු වෙනවා අර්ථාන්විත ජීවිතයක් ගත කළ යුතු වෙනවා මොකද පින ගෙවෙනකොට පින්වත්නි අපේ ඒක හේතු කොටගෙන පවක් අපේ ජීවිතය තුළින් අපි වෙන්නට ඉඩ හරිනවා නම් ඒක මහා අපරාධයක් කියලා අපිට හඳුන්වලා දෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ කාරණාවත් තමන්ගේ වීරය, සිහිය, නුවණ ඇතිකර ගැනීම සඳහා උපකාරක ධර්මයක් විදිහට මතක තබා ගනිමින් අද දවසේ අපේ මාතෘකා කරගන්නට යෙදුන එවතුම් සූත්‍ර ධර්මයේ වෙත යොමු වෙමු. ඉන්වත්නි අද අපි මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකයට අයිති වටිනා සූත දේශනාවක්. ඒ තමයි චූල සකුළු දායි සූත්‍රය. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කලන්දක නිවාපනම් වේළුවනාරාමේ වැඩ වාසය කරන කාලේ සක්‍රදායේ නම් පරිබ්‍රාජකයෙක් මෝර නිවාපනම් පරිබ්‍රාජක ආරාමයේ තමන්ගේ ශිෂ්‍ය පිරිසක් සමග වාසය කරනවා බුදුරජාණන් වහන්සේ හිමිදිරි පාන්දරම පාසිවුරු හැඳ පරවාගෙන පාත්‍රය රැගෙන බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ පිණිස වැඩම කරනවා. පිණ්ඩපාතේ වඩින්නට උන්වහන්සේ සූදානම් වෙනකොට භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා දැන් උදෑසන වැඩි උදෑසන වැඩි නිසා මම සක්‍රෝදායේ නම් පරිබ්‍රාජකයා වාසය කරන ආරාමයට ගියොත් හොඳයි දුක සැප බලලා ඒ විතරක් නෙමේ ඒ අයට ධර්මයේ දේශනා කරලා ඒත් එක්ක භජනය කරන්නට ගියත් හොඳයි වැඩම කළොත් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට සිතවිල්ලක් පහළ වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ පැවති විශේෂ ගුණාංගයක් තමයි අන්‍ය පරිබ්‍රාජකයන් වෙත බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ඒ අයගේ සෝදුක් විමසීම නිරන්තරයෙන්ම සිද්ධ කළා. අන් අයත් එක්ක ඒ පරිබ්‍රාජකයන්ුත් බුදුරජාණන් වහන්සේක පුදුම විදිහේ ලැබදියාවක් තිබුණා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් තිබුණා. බුදුරජාණන් වහන්සේ මේ වගේ කෙනෙක් කියලා ඒ අය බොහෝමත්ම හොඳින් හැඳිනගෙන හිටියා. තමයි ගෝලයන්ට පවා ඒ අය ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් මේ විශේෂ වූ ගුණය භාගතුන් වහන්සේ තුළ අපි නිරන්තරයෙන්ම දකිනවා සූත්‍ර ධර්මයන් විමර්ශනය කරනකොට. ඉතින් මේ පරිබ්‍රාජිකයන්ගේ ආරාමයට බුදුරජාණන් වහන්සේ ඈත තියාම වඩිනවා. වඩිනකොට මේ පිරිස බොහොම ഘോഷාකාරීව තමයි හිටියේ. දැන් මෙතන ඉන්නවා සකුල්දායේ කියන මේ පරිබ්‍රාජකයා තමන්ගේ ගෝල පිරිසත් එක්ක. ඉතින් මේ පිරිස නොයේ කතා කරමින් තමයි හිටියේ. නොයේ කතාවන් කතා කරමින් හිටියා. ඒක නිවනට අදාළ වෙන දෙයක් නෙවෙයි. ශ්‍රේෂ්ඨ ධර්මයන් සංසිඳන දෙයක් නෙවෙයි. ධර්මානුකූලව ධර්මයේ තුල විස්තර කරන්නේ ඒ අයගේ කතාව තමයි තිරිසං කතාව. මේ තිරිසං කතා කියලා කියන්නේ රාජ කතා, චෝර කතා, ඒ වගේම සේනා කතා, යුද්ධ කතා, ආහාර කතා, පාන වර්ග පිළිබඳ කතා, වස්ත්‍රයන් පිළිබඳ කතා, සයනවල් පිළිබඳව කතා, නෑයම් පිළිබඳව කතා මේ වගේ කාන්තාවන් පිළිබඳව, රාජපුරුෂයන් පිළිබඳව, සුවරයන් පිළිබඳව, මරුණ අය පිළිබඳව මේ ලෝකයේ පිළිබඳව, සමුද්‍රයේ පිළිබඳව මේ නිවනට අදාළ නොවන හාස්‍ය සඳහා විනාශීමේ අරමුණින්ම කෙලස් ධර්මයක් ඉපදීමේ ආකාරයෙන්ම මේ අය කතාවෙන් යුක්ත වෙලා හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇත තියාම වඩින බව මේ පිරිසේ හිටපු අර උදායේ කියනේ පරිබ්‍රාජක නායකයා දැක්කහම පිරිසට කියනවා වැක්නේ අන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ කතා කරනකොට උන්වහන්සේ අකමැති ഘോഷාකාරීත්වයට උන්වහන්සේ නිහඬියාවට ප්‍රිය කෙනෙක්. නිහඬියාව ප්‍රශංසා කරන කෙනෙක්. ඒ නිසා ඔබලා දැන් නිශ්ශබ්ද වෙන්න. මේ අන්‍ය තීර්ථක අන්‍ය පරිබ්‍රාජකයෙක් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තමන්ගේ පිරිසට හඳුන්වා දෙනවා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ අයට කොතරම් ගෞරවයක් තිබුණාද? කොතරම් සැලකිල්ලක් තිබුණාද? භාග්‍යතුන් වහන්සේ වැඩම කරාට පස්සේ පෙර ගමන් ගිහිල්ලා ඒ පරිබ්‍රාජකයන්ගේ මුල් ආසනය බුදුරජාණන් වහන්සේට දීලා සැප දුක් විමසලා ආවතේවා කම් සිද්ධ කරලා පන් ආදිය ගෙනත් පූජා කරලා මේ පරිබ්‍රාජකයාත් මොකද කළේ බුදුරජාණන් වහන්සේ වැඩිහිටි ආසනයේ ළඟ මිටි ආසනයක් ගෙන්වාගෙන ළඟින්ම වාඩි වුණා. ඊ타ත්ම සුහදව. ඉතින් වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තියෙනවා පින්වත්නි. කොතැනට ගියත් විශේෂයෙන්ම ওই ධම්සභා මණ්ඩපයේට වැඩම කරාට පස්සේ අහනවා මහණෙනි මම එන්න කලින් නුඹලා මොනවද කතා කරමින් හිටියේ එකක් තමයි වැරදි කතාවක් කරා නම් අනර්යානික වූ කතාවක් නම් කළේ ඒ සඳහා භාගතුන් වහන්සේ අවවාදන ශාසනා දීලා දොස් කියලා ඔය විපාක කියා දෙනවා. යහපත් වූ කතාවක් නම් කළේ ඒ පිළිබඳ ප්‍රශංසා කරලා ඒ විතරක් නෙවෙයි ඒ කතාවන් තුලින් ධර්මයට මාතෘකාවක් සකස් කරගෙන භාග්‍යවතුන් වහන්සේ තුළින් ධර්මයේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ කාරණා නිසා බුදුරජාණන් වහන්සේ අහුවා මම එන්න කලින් ඔබලා මොනවද කතා කළේ? ඉතින් මේ පරිබ්‍රාජකයා කිව්වා ස්වාමීනි අපේ මේ පිරිස තිරිසන් කතාවෙන් තමයි යුක්ත වුනේ. දස කතාවෙන් තමයි යුක්ත වුනේ. ඉතින් ස්වාමීනි ඒ කතාව එහෙම්මම තිබුණ දෙයක්. භාග්‍යතුන් වහන්සේට මේ කතාව පස්සේ වුණත් දැනගන්න පුළුවන්. එනිසා මේ කතාව එහෙම තිබුණ දෙයක්. ස්වාමීනි මම වෙන කතාවක් බුදුරජාණන් වහන්සේගෙන් කැමති වෙනවා. දැන් මේ පිරිස මම මෙතෙන්ට ආවහම මේ මගේ මුණ දිහා බලන්නේ. ඒ කියන්නේ මම මොකක් හරි කාරණාවක් මේ ඇත්ත එක්ක සාකච්ඡා කරන්න ආරම්භ කරන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මෙතෙන්ට වැඩිය අපිට අපි හැමෝටම වඩා ප්‍රධානය බුදුරජාණන් වහන්සේ. නිසා බුදුරජාණන් වහන්සේ යමක් කියනවා නම් අපි ඒක අහන්න කැමතියි. අපි බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙහෙම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා පරිබ්‍රාජකයේ ඔබම කතාවකට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න. ඔබම ආරම්භ කරන්න. එය පහසුයි. ඉතින් ඒ වෙලාවේ මේ පරිබ්‍රාජකයා කියනවා ස්වාමීනි මම දවසක් ගියා යම්කිසි ශාස්ත්‍රූවරයෙක් කියයි කියාගන්න කෙනෙක් ගාවට. මේ කෙනා ගාවට ගිහිල්ලා මම මෙයාගෙන් ඇහුවා අතීතයේ පිළිබඳව පූර්වාන්තයේ පිළිබඳව ප්‍රශ්නයක්. ස්වාමීනි මෙයා කියා ගන්න කෙනෙක් තමන් සර්වඥයි කියලා. තමන් නිදා ගැනීමේදී, තමන් ඉඳගෙන හිඳීමේදී, තමන් ඇවිදීමේදී, තමන් කතා කිරීමේදී සෑම ක්‍රියාවකදීම තමන් සර්වඥ කෙනෙක්, තමන් සියල්ල දත් කෙනෙක් කියන පුද්ගලයෙක් ගාවට මම ගියා. ශාස්ත්‍රවරයෙක් ගාවට ගියා. මෙයාගෙන් මම ගිහින් පූර්වාන්තයේ පිළිබඳව ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි ඒ කෙනා මොකද කළේ? ඒ ඇසුව ප්‍රශ්නයට උත්තර දුන්නේ නැහැ. එයා ඒ ප්‍රශ්නය තව එකකින් වෙන පැත්තකට හැරෙව්වා. ප්‍රශ්නය වැහුවා. එයා කේන්ති අරගත්තා. ක්‍රෝධය ඇති කරගත්තා. ඒකෙනා මට බැන්නා, ආක්‍රෝෂ කළා, පරිභව කළා. ස්වාමීන් ඉතින් මට ඒ වෙලාවේ හිතුනේ ශ්‍රමණ බවක් ගෞතමයන් ඒ අතින් කොච්චර ශ්‍රේෂ්ඨද? ඕනිම ප්‍රශ්නයක් විමසුවොත් ශ්‍රමණ බවත් ගෞතමයන් ඒ ප්‍රශ්නය බොහෝමත්ම හොඳින් විමසනවා. විමසලා බොහෝමත්ම හොඳින් මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. කේන්ති ගන්නෙ නෑ, තරහ ගන්නෙ නෑ. ප්‍රශ්නයට අදාළ නොවන වෙනත් වූ කරුණාවක් ගෙනහලා ප්‍රශ්නේ මගහරින්නේ නෑ. ශ්‍රවණ බවත් ගෞතමයන්ගෙන් යම් ධර්මයක් විමසුවොත් ඒ ධර්මය ඊටමත් හොඳින් පැහැදිලි කරනවා. ඉතින් මට ඔබ වහන්සේ වෙලාවේ සිහිපත් වුණා කොච්චර ශ්‍රේෂ්ඨද ශ්‍රවණ බවත් ගෞතමයන් කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා ඒ විදිහට සර්වඥ කියාගත්ත ඉඳගන් ගැනීමේදී හිත ගැනීමේදී ඇවිදීමේදී නිදිය ගැනීමේදී මේ සෑම ඉරියව්වකදීම තමන් සර්වඥවයි කටයුතු කරන්නේ ඒ ඥාණයෙන් යුක්තවයි කටයුතු කරන්නේ කියන කියලා කියාගන්න ඒ ශාස්ත්‍රවරයා කවුද? ඒ වෙලාව කියනවා ස්වාමීනි ඒ තමයි නිගණ්ඨනාත පුත්ත. නිගණ්ඨනාත පුත්ත තමයි ස්වාමීනි අර විදිහට කියාගත් කියාගෙන ඉන්නේ ਸਰවඥයි කියලා. ඉතින් මම ප්‍රශ්නය වුණා මේ මගහැල්ලා ගියත් කේන්ති ගත්තත් මේ නිගණ්ඨනාත පුත්ත. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදායි යම් කෙනෙක් අතීතයේ පිළිබඳව පුබ්බේ නිවාසානුසුත ඥානෙ උපදවාගෙන අතීතයේ පෙර භවයේ පිළිබඳව ಜಾති 10ක්, ಜಾති 12ක්, ಜಾති 20ක්, 30ක්, 40ක්, 50ක්, 100ක්, 1000ක් සම්වට්ට විවල්ත කල්පයක් මේ විදිහට අතීතයේ ඉපදුණු භවයන් පිළිබඳව දකින්න පුළුවන් කෙනෙක්. ඒ වගේම ඒ කෙනා මම අසවල් ජාතියේ මෙහෙම හිටියා අසවල් කුලේ ඉපදුනා අසවල් විදිහේ ක්‍රියාවන් සිද්ධ කරා අසවල් විදිහේ දරුවෝ මට හිටියා අසවල් විදිහේ නාමයක් මට තිබුණා අසවල් බිරිඳ හිටියා අසවල් ක්‍රියාවන් මං කළා දැන් මේ වගේ අතීතයේ කල්ප ගානක් එහෙම බලන්න පුළුවන් යම්කිසි කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් පූර්වාන්තයේ පිළිබඳව එහෙමත් නැත්නම් අතීතයේ පිළිබඳව මම ඒ කෙනාගෙන නැවත පෙරලා ප්‍රශ්නයක් අහනවා. ඒ අහන්නේ පූර්වාන්තය පිළිබඳව. ඒ කෙනා ඒ අතීතයේ පිළිබඳව මං අහන ප්‍රශ්නයට උත්තර දුන්නාම මමත් ඒ කෙනාගේ හිත සතුටු වෙන්න ඒ කෙනා අහපු ප්‍රශ්නයට මම උත්තර දෙනවා. ඒ වගේම තමයි උදායේ යම් කිසි කෙනෙක් චතුූපපාත ඥානය ඇති කරගෙන සත්වයන්ගේ ඉපදීම, මැරීම යම් කිසි කෙනෙක් දිවසින් දකිනවා නම් ඒ කෙනා අසවල් සත්වය අසවල් තැන ඉපදුනා. මේ මේ පව්කර සත්වයා මේ මේ තිරසන් ලෝකෙ ඉපදුනා, പ്രേත ලෝකෙ ඉපදුනා, අසවල් ලෝකෙ ඉපදුනා, අවීචී ඉපදුනා. ඒ අවීචී ඉපදලා මේ මේ දුක් විඳිනවා. මේ මේ කර්මයට මේ මේ දුක් විඳිනවා. ඒ විදිහට දකිමින් ඒ වගේම යම් කෙනෙක් දස කුසලයේ යෙදিলা සුගතිගාමී වෙලා මනුෂ්‍ය ලෝකය ඒ වගේම දිව්‍ය ලෝක 6 ඒ වගේම ධානාදී ලැබලා බ්‍රහ්ම ලෝක ආදී ඉපදුනොත් මේ වගේ ඒ තැන්වල උපදින ඒ කුසල කර්මයන් සිද්ධ කරලා ඒ පුදුන සත්‍යයන් ඒ කෙනාට දකින්න පුළුවන් නම් අන්න ඒ වගේ චතුූපපාත ඥානෙ උපදවා ගත්ත කෙනෙක් මගෙන් ඇවිල්ලා ප්‍රශ්නයක් අහන අනාගතය පිළිබඳව අපරාන්තය පිළිබඳව එහෙම මගෙන් ප්‍රශ්නයක් අහනකොට මම ඒ කෙනාගෙන් නැවත පෙරලා ප්‍රශ්න කරනවා. එය අනාගතයේ පිළිබඳව. නැවත පෙරලා ප්‍රශ්න කරනකොට එයාගෙන් ලැබෙන උත්තරයත් එක්ක මම එයාට අනාගතයේ පිළිබඳව උත්තර ලබා දෙනවා. ඊට පස්සේ එයාගේ හිත සතුටු කරනවා. එසේ වුණත් උදායේ අතීතයේ තිබේවා අනාගතයත් තිබේවා මේ දෙකකින් ඇති වැඩක් නැහැ. දැන් පින්වත්නි අතීතයේ පිළිබඳව අනාගතයේ පිළිබඳව කතා කර කර හිටියා කියලා පළක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එන්නේ කාරණාව ඉස්මතු කරමින් අතීතය ඔහේ තිබුණාවේ අනාගතයේ තිබුණාවේ මම ඔබට ධර්මයේ දේශනා කරන මොකක්ද? අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාරයන් උපදිනවා අවිද්‍යාව සංස්කාර හේතු කොටගෙන සංස්කාරවල ඵලය ඇති වෙනවා. අවිද්‍යාව නැසීම තුළින් සංස්කාරයන්ගේ නැතිවීම පවතිනවා. ඒ සංස්කාර නිරෝධය තුළින් ඒ අවිද්‍යාවේ නිරෝධය තුළින් සංස්කාර නිරෝධය පවතිනවා ඇති වෙනවා. ඇති කල්හි හේතු ඇති කල්හි ඵලය ලැබෙනවා. ඵලය හේතු නැති කල්හි ඵලය නොලැබෙනවා. මෙන්න මේ හේතුඵල ධමයෙන් මම ඔබට ධර්මයේ දේශනා කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ අර උදාය ඇතුළු පිරිසට දේශනාව සිද්ධ කරනවා ප්‍රකාශ කරනවා ඒ වෙලාවේ කියනවා ස්වාමීනි මම මීට කලින් ඔහොම හේතුඵල ධමයක් ගැන ධර්මය අහලා නැහැ. ඔය වගේ හේතුඵල ධමයක් පිළිබඳව මම ධර්මය අහලා නැහැ. එහෙනම් මට අවබෝධයකුත් නැහැ. ඒ වෙලාවේ ඔහු කියනවා ස්වාමීනි මටත් ওই විදිහට චුතුපපාත ඥානය ඇති කරගන්න. ඒ වගේම උබ්බේ නිවාසානුස්ස ඥානය ඇති කරගන්න. ඒ ක්‍රමවේදය මටත් දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා අතීතයේ පිළිබඳව අනාගතයේ පිළිබඳව කර්ම තිබුණාවේ. මම ඔබට හේතුඵල ධම දේශනා කරනවා. මෙතන කියන්නේ පින්වත්නි පටිච්ච සමුප්පාද ධර්මය හේතු ඇති කල්ලි ඵලය ලැබේ හේතු නැති කල්ලි ඵලය නොලැබේ හේතු නිරෝධ කිරීමෙන් ඒ නිරෝධය ඇති වෙන බවයි භාග්‍යතුන් වහන්සේ මෙතනින් ඉස්මතු කරන්නේ ඉතින් ඒ කාරණාව ප්‍රකාශ කරාම කියනවා ස්වාමීනි මේ ධර්මය මම ඊට කලින් අහලා නැහැ. ඉතින් ඒක මට තේරෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා උදායි ඔබලාගේ ආචාර්යවරුන්ගේ ඉගැන්වීම මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරාම අර විදිහට මොහු කියනවා ස්වාමීනි මට මේක තේරෙන්නේ නැහැ. මට හැබැයි අපේ ගුරුවරුන්ගේ ගැනීම පිළිබඳව අපේ ගුරුවරුන්ගේ ඉගැන්වීම පිළිබඳව අපේ ගුරුවරුන්ගේ දෘෂ්ටිය පිළිබඳව බුදුරජාණන් වහන්සේට කරුණු ඉදිරිපත් කළ ඔබ වහන්සේමර සතුටු කරන්න පුළුවන්. මට මේ ගැඹුරු කාරණා තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ බුදුහාමුදුරන් එහෙනම් මොනවද ඔබේ ගුරු ගුරුවරුන්ගේ කියන්නේ එහෙම? ස්වාමීනි අපේ ගුරුවරු අපිට උගන්වලා තියන්නේ මරණයෙන් පස්සේ තියෙන අපේ මේ ආත්මය මරණයෙන් පස්සේ ආත්මය උතුම්ම වර්ණයේ බව අපේ ගුරුවරු උගන්වලා තියෙනවා. මරණින් මත්තේ අපේ මේ ආත්මය ලෝකයේ තියෙන පරම වර්ණය උතුම්ම වර්ණය උසස්ම වර්ණය පැහැපත්ම වර්ණය බවට අපේ ගුරුරු ගණන තියෙනවා බුදුරජාණන් වහන්සේ වෙලා වහන උදායි දැන් මරණයෙන් පස්සේ ඔබලාගේ ආත්මය පරම වර්ණය උතුම්ම වර්ණය උසස්ම වර්ණය කියලා ඔබේ ගුරුරු ගන්නනවා එහෙමනම් ඒ වර්ණය මොන වර්ණයද? ඒ වර්ණය මොන වගේද? ඔබලාට කියන්න පුළුවන්ද? ඊට මෙයා නැවතත් කියනවා ස්වාමීන් අපේ ගුරුවරු පරම වර්ණය, උතුම්ම වර්ණය, උසස්ම වර්ණය කියලා කියන්නේ යම් වර්ණයකට සමාන වෙන්නේ නැද්ද? අනිත් වර්ණයන් අභිභවන අභිභවනය කරනවද? අනිත් වර්ණයන් වලට උසස්ද? අන්නේ වර්ණය තමයි තුන්ම වර්ණය. බුදුරජාණන් වහන්සේ දෙවනුවත් අහ තුන්වෙනුවත් අහනවා උදායේ ඉතින් ඔය කියන වර්ණය මොකක්ද? ස්වාමිනී යම් වර්ණයක් සියලු වර්ණයන් වලට උසස්ද? උතුම්ද? ඉහළද? අන්නේ වර්ණය තරම් තමයි උතුම්ම වර්ණය ඔය කියන වර්ණය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උදායේ ඔබේ ඔය කතාව දිගටම යනවා. මම නැවත නැවත මොකද්ද වර්ණය අහනකොට ඔබ දෙන්න ඔය උත්තරේමයි. ඒ උත්තරේ විසඳුමක් වෙන උත්තරයකුත් නෙවෙයි. කවදාවත් නවතන උත්තරයකුත් නෙවෙයි. ඔක දිගින් දිගට දිගින් දිගට දිග්ගැස්සන දෙයක් නමුත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති දෙයක්. ඒ වෙලාවේ කියනවා මේ පරිබ්‍රාජකයා ස්වාමීනි යම් කිසි විදිහකින් පැහැපත් වූ ඒ කඩ කපන ලද අලංකාර කරන ලද වෛඩූරේ මාණිකයක් යම්කිසි විදිහකින් පළසක් මත තියෙනවා. ඒ අලංකාර, ඒ වටිනා, ඒ පැහැපත් වූ බබලන්නා වූ ඒ මණික ඒ පළස මතින් තිබ්බහම යම්කිසි විදිහකින් බබලනවද? යම්කිසි විදිහකින් වර්ණයක් තියෙනවද? පැහැපත්ද? ඒ තුල දිස්නයක් පවතිනවද? ස්වාමීනි අන්න ඒ වගේ තමයි මරණයෙන් මත්තේ පවතින අපේ ආත්මය කියලා ඒ පාට තමයි කියලා මෙයා උත්තරය දෙනවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ බොහෝම වටින උපමාගෙන හර දක්වමින් ඒ අයගේ දෘෂ්ටිය මොනතරම් ලාමකද කියලා පහදලා දෙනවා. ඒ වෙලාවේ කියනවා පින්වත්නි උදායි ඔබ කියනවනේ ওই වෛඩූරේ මානෙක යම්කිසි පරසක් මතින් තියලා තියෙනකොට ඒ තුල යම්කිසි වර්ණයක් තියෙනවා. ඒ වර්ණය තමයි උසස්ම වර්ණය, උතුම්ම වර්ණය, පැහැපත්ම වර්ණය. ඒක තමයි ඔය කියන ඉහළම වර්ණය කියලා. ඒ හා සමානයි කියලා. එතකොට ඝන අඳුරක, ඝන රාත්‍රියක මේ මාණික්කයත් ඒ වගේම කණාමැදිරියකුත් මේ දෙදෙනා මේ දෙක එක තැන තිබ්බොත් කලාමැදිරියෙක් සහ මේ මාණික්යයි මේ දෙක එක තැන තිබුණොත් මේ දෙකෙන් මොකක්ද වැඩියෙන්ම බබලන්නේ මොකක්ද වැඩියෙන්ම පේන්නේ අන්නේ වෙලාවේ මෙයා කියනවා ස්වාමීනි රාත්‍රියේ ඝන අන්ධකාරයේ පැහැදිලිව බබලන්නේ පැහැදිලිව පේන්නේ ස්වාමීනි වර්ණයක් මේ මේ මාණික්කයට වඩා උසස් වූ වර්ණයක් බවට පත් වෙන්නේ කැපිලා පෙන්නේ කණාමැදිරියා. එහෙනම් උදායේ කණාමැදිරියායි ඒ වගේම තෙල් පහනකොයි මේ දෙක පවතිනවා. එතකොට කණාමැදිරියාද වැඩියෙන්ම ඒ එළියද වැඩියෙන්ම වර්ණවත් වෙන්නේ, පැහැපත් වෙන්නේ. තෙල් පහනද වැඩියෙන්ම වර්ණවත් වෙන්නේ, පැහැපත් වෙන්නේ. ස්වාමීනි තෙල් පහන අය වැඩි හරියක්ම වර්ණවත් වෙන්නේ පැහැපත් වෙන්නේ. එතකොට උදායේ තෙල් පහනකොයි ගිනි කඳකොයි දෙකක් ගත්තොත් රාත්‍රියේහි වැඩියෙන්ම බබලන්නේ වැඩියෙන්ම ආලෝකමත් වෙන්නේ තෙල් පහනද එහෙම නැත්නම් ගිනි කඳද ස්වාමීනි ගිනි ගිනි කඳ එහෙනම් උදායේ ගිනි කඳ කොයි වල්ගාතරවකෝයි පහන්තරවකෝයි මෙන්න මේ ඕසදී තාරකාවකෝයි මෙන්න මේ තාරකාවයි ගිනිකඳයි මේ දෙක ගත්තොත් වැඩියෙන්ම බලන්නේ ඕසදී තාරකාවද පහන් තාරකාවද එහෙම නැත්නම් මේ කියන්නේ ගිනිකඳද ස්වාමීනි ඕසදී තාරකාවේ එළිය තමයි වැඩි අර වර්ණයට වඩා උසස් වූ වර්ණයක් ඕසදී තාරකාවද වඩා ඒකේ ඇති එළියද වැඩි හඳ පුන්සඳක තියෙන එළියද වැඩි සාමෙන්නේ පූර්ණ චන්ද්‍රයාගේ එළිය තමයි වැඩි පූර්ණ චන්ද්‍රයාගේ එළියද වැඩි සූර්යයාගේ එළියද වැඩි ස්වාමීනි සූර්යයාගේ ආලෝකය ඉතාමත්ම පැහැපත් වර්ණවත් චන්ද්‍රයාට වඩා බලවත් උදායේ මම දන්නවා සඳු හිරු දෙදෙනාගේ ආලෝකය භාවිතා නොකරගෙන තමන්ගේ ස්වකීය ශරීරයෙන්ම හිරසඳු දෙදෙනාට වඩා ආලෝක ධාරාවන් නිකුත් කරමින් මහත් වූ ආලෝකයක් ඇති කරගෙන වාසය කරන ඒ කියන්නේ හිරසඳු දෙදෙනාටත් වඩා ආලෝකයෙන් යුක්ත වුණු දෙවිවරු මම දන්නවා මම ඒ අයත් දැකලා තියෙනවා මම ඒ අය කෙරෙහි මම අවබෝධය ඇති කරගෙන තියෙනවා උදායේ මේ කාරණා එක්ක පැහැදිලි වෙන්නේ ඔබලාගේ දෘෂ්ටිය කනාමැදරේ කොටක් වඩා ඊ타ත්ම ඊ타ත්ම ලාමක වූ දෘෂ්ටියක් ඊ타ත්ම පහත් වූ දෘෂ්ටියක් මේක ඊ타ත්ම ලද බොළඳ වූ දෘෂ්ටියක් දැන් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කර ආකාරය උදාහරණ ගෙනෙමින් ඒ උතුම් වර්ණය කියලා ඒ අඳුරේ හිටපු වේ පිරිසට බුදුරජාණන් වහන්සේ උපමා ගෙන හැරමින් එකින් එක එකින් එක එකින් එක පැහැදිලි කරමින් ඔවුන්ගේ දෘෂ්ටිය තුල ඇති ඒ නිස්සාරත්වය පැහැදිලි කරපු ආකාරය. ඉතින් මේක ඇහුවට පස්සේ මේ පිරිස ඊ타ත්ම සංවේගයකටපත් වෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා ඔබලාගේ ඉගැන්වීම් වල තියෙනවද මේ ලෝකයේ සුන්දරම සපතකට යන මාර්ගයක් සුන්දර වූ ලෝකයක් සැපම පවතින සුන්දර භාවයෙන්ම යුක්ත දුකක් නැති ලෝකයක් සහ දුකක් නැති ලෝකයකට යන මාර්ගයක් ඔබලාගේ ධර්මයේ තුල ඔබලාගේ ඉගැන්වීම් තුළ තියෙනවද? එහෙමයි ස්වාමීනි අපි ඉගැන්වීම් වල තියෙනවා. ඉතින් ඒ කාරණාව සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ පැහැදිලි කරනවා ඒ අය ඉන්න ඒ හිර වෙලා ඉන්න තැන පිළිබඳව කියන්නේ කාරණා හරියට පැහැදිලි කරගන්නේ නැතුව කරුණු පිළිබඳ අවබෝධයක් නැතුව එය උතුම්ම වර්ණය උසස්ම වර්ණය කියලා යයි හිතාගෙන ඉන්න සහ ඒ අය නොදන්නා වූ කාරණාව ඒ අයගේ මොනතරම් අඳුරක ඒ අය හිර වෙලා ඉන්නවද කියලා උපමාවකින් බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ වෙලාවේ දේශනා කරනවා උදායේ යම් කෙනෙක් නගරයේ ඉන්න ලස්සනම කාන්තාව ලබනවා කියලා කල්පනා කරනවා. එයා යාළුවෙකුට කියනවා මම මේ නගරේන ලස්සනම කාන්තාව විවාහ කර ගන්නවා. ජනපද කල්යාණි. එතකොට ඒ පුරුෂයාගෙන් අනිත් කෙනා අහනවා ඔබ ජනපද කල්යාණි දැකලා තියෙනවද? ඒ ජනපද කල්යාණි සුදුද? කළුද? තලේලුද? මොන වර්ණයෙන් යුක්තද? ඒ ජනපද කල්යාණි උසද, මිටිද, මහතද? එහෙමත් නැත්නම් ඒ ජනපද කල්යාණි ශාස්ත්‍රීයෙක්ද? එහෙම නැත්නම් බ්‍රාහ්මණද? එහෙම නැත්නම් ශුද්‍රද? ඒ වගේ කෙනෙක්ද? ඒ ජනපද කල්යාණේ මොන ගමේද මොන නියම් ගමේද මේ විදිහට අහනකොට ඒ කෙනා උත්තරයක් දෙනවා මම ජනපදේ කල්යාණේ උසදන්නේත් නෑ ජනපදේ කල්යාණේ මිටද කියලා දන්නේත් නෑ මහතයිද කියලා දන්නේත් නෑ සුදුද කියලා දන්නේත් නෑ රතුද කියලා දන්නේත් නෑ කලේලුද කියලා දන්නේත් නෑ කළුද කියලා දන්නේත් නැහැ මොන නග මොන නියම් ගමේ මොන ගමේ ඉන්නවද කියලා දන්නේත් නෑ ඒ මොකක්වත් දන්නේ නැහැ. එහෙම වුණොත් ඒ ජනපද කල්යාණි දන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේ බුදුහාමුදුරුව පැහැදිලි කරනවා උදායි එහෙම වුණොත් අර කෙනා ඒ අර කෙනාගේ ප්‍රකාශය මම ජනපද කල්යාණිව ලබා ගන්නවා කියන ජනපද කල්යාණිව සහායට ගන්නවා කියන මේ කාරණය නිෂ්කාරණයක් නෙවෙයිද? નિરර්ථක වෑයමක් නෙවෙයිද? નિરර්ථක වූ කතාවක් නෙවෙයිද? ස්වාමීන් වහන්සේ નિરර්ථක වූ කතාවක්. මොකද ජනපද කාලේ දැකලත් නැහැ. ඉන්න තැනක් දන්නේත් නැහැ. කිසියම් දෙයක් දැන් නැතුව නිකාන් හීනමාලිකා මවාගෙන ඉන්නවා. අන්න ඒ වගේ තමයි ඔබලාගේ දෘෂ්ටිය ඔබලා වර්ණය දන්නේත් නැහැ. ඔබ ඒ ගැන අවබෝධයකුත් නැහැ. ඔබලා නිකන් හිතලුවක් මවාගෙන පමණයි ඉන්න නිසා ඔබලාගේ ওই ප්‍රකාශය નિરර්ථක වූ ප්‍රකාශයක් කියලා දේශනා කරනවා. ඉතින් මේ කාරණාවත් එක්ක ඒ අයගෙන් බුදුරජාණන් වහන්සේ දැන් විමසුවානේ දැන් මොකක් හරි සුන්දර වූ සපවා සපේම පවතින ලෝකයක් තියෙනවද කියලා ඒ ලෝකයකට යෑමේ ප්‍රතිපදාවක් තියෙනවද කියලා. ඉතින් මේ අය කියනවා ස්වාමීනි තියෙනවා. යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතයේ හැරදමලා ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නවද? අන්නේ කෙනාට සුන්දර වූ ලෝකයේ වෙත යන්න පුළුවන්. ඒ වගේම සැපම පවතින ලෝකයට පැමිණෙන්න පුළුවන්. ඒ වගේම සොරකමෙන් හැර සොරකමෙන් වෙන් වෙලා ඉන්නවනම් කාමය වර්ධවා හැසිරීමෙන් හැර කාමරදව හැසිරීමෙන් වෙන් වෙලා ඉන්නවනම් බොරු කීම හැර බොරු කීම බොරු කීමෙන් වෙන් වෙලා ඉන්නවනම් අනේ ඒ වගේ අයට සුන්දරම වූ ලෝකයට සුන්දරම වූ ඒ සැපයට පත් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක තමයි ස්වාමීනි මාර්ගයත් ඒක තමයි හේතු සහිත වූ මාර්ගය. ඒ සුන්දර වූ தත්ත්වයටපත් වෙන්න, ඒ සුන්දර වූ ලෝකයටපත් වෙන්නට පවතින ඒ ලෝකයට යන්න තියෙන මාර්ගය ඒක කියලා ප්‍රකාශ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ අහනව නැවත යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයේ හැරදාන ප්‍රාණඝාතයෙන් වෙන් වුණාට පස්සේ ඒ වෙන් වෙලා ඒ කෙනා ඉන්නකොට ඒ කෙනාට ඒ ජීවිතය තුළට සැප පමණක්මද ඇති වෙන්නේ එහෙම නැත්නම් සැප දුක දෙකම තියනවාද ස්වාමීනි සැප දුක දෙකම තියෙනවා ඉතින් උදායි සැපයි දුකයි දෙකම තියෙනවා නම් ඔබ කොහොමද කියන්නේ ඒක ඒ ප්‍රතිපදාව ඒකම විතරක් සැප ප්‍රතිපදාව කියලා සැපයි දුකයි දෙකම තියෙනවානේ යම් කෙනෙක් සොරකම හැරදාලා සොරකමෙන් වෙන් වෙලා ඉන්නවා. ඒ කෙනාගේ ජීවිතේට සැප විතරක්ද එච්ච පවතින්නේ සැප දුක දෙකම තියෙනවාද? ස්වාමීනි, ඒ කෙනාගේ ජීවිතේ සැප දුක දෙකම තියෙනවා. නේද? ඔබ කොහොමද කියන්නේ? සැපම විතරක් ඒ කෙනාගේ ජීවිතය තුළ පවතිනවා කියලා. ඒකයි එකම ප්‍රතිපදාව කියලා. යම් කෙනෙක් කාම විරෝධව හැසිරීම හැරදමලා කාම විරෝධව හැසිරීමෙන් වෙන් වෙලා ඉන්නවා. ඒ කෙනාගේ ජීවිතයේ සැප පමණක්ද තියෙන්නේ එහෙම නැත්නම් සැපයි දුකයි දෙකම තියෙනවද ස්වාමීනි සැප දුක දෙකම තියෙනවා එහෙනම් ඔබ කොහොමද කියන්නේ ඒකාන්ත සුවයක් තියෙන ප්‍රතිපදාවක් කියලා ඒ ජීවිතේට ඒකාන්ත සුවයක්ම ගෙනත් දෙනවා කියලා ඒ වගේ බොරු කීමෙන් හැරදාලා බොරු කීමෙන් වෙන් වෙලා ඉන්න කෙනාටත් ඒකාන්ත වූ සැප පමණක්ද පවතින්නේ එහෙම නැත්නම් සැප දුක දෙකම තියෙනවා ස්වාමිනේ ජීවිතේ සැප දුක දෙකම තියෙනවා. ඉතින් එහෙම කියනවා නම් කොහොමද ඒකාන්ත වූ සැපයක් තියෙනවා කියලා කියන්නේ? ඒ වෙලාවේ පින්වත්නි අය ප්‍රකාශ කරනවා. අනේ අපේ කතාව, අපේ තර්කය, අපේ දහම ශ්‍රමණබවත් ගෞතමයන් වහන්සේ සින්දා. ශ්‍රමණබවත් ගෞතමයන් වහන්සේ අපිව පරාද කරා. අපිව නැති කළා. අපි අපේ ගුරුවරුන්ගේ ඉගැන්වීම අපි ඒ විදිහටම ප්‍රකාශ කරා. අපේ ගුරුවරුන් ඉගැන්වීම අපි ඒ විදිහටම දරාගත්තා. ශ්‍රවණ බවත් ගෞතමයන් අපේ කතාව සින්දා කියලා ඒ අය ඒ වෙලාවේ කතා කරනවා කියනවා. ඉතින් ඒ වෙලාවේ කියන්නේ ඇයි ඔබලා එහෙම ශ්‍රමණ බවත් ගෞතම ඔබලාගේ කතාව සින්ද කියලා කිව්වේ? ස්වාමීන් අපේ ගුරුවරු අපිට උගන්වලා තිබ්බේ කොහොමයි? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්මයේ තුල ඒකාන්ත සුවයක් ඇති ඒකාන්ත සුවයකට පමුණවන ලෝකයකට පමුණවන හේතුඵල ධමයක් තියෙනවද? ඒකාන්ත වූ සුවය ඇති ලෝකයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕ තියෙනවා. සැබවින්ම තියෙනවා. ඒ වෙලාවේ කියනවා මොකක්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙක් ප්‍රථම අධ්‍යානෙ, දෙති අධ්‍යානෙ, තෘතීය අධ්‍යානෙ උපදවාගෙන ඉන්නවා අන්නේ ධ්‍යාන උපදවාගෙන වාසය කරන කෙනාට සැපවත් වූ ජීවිතයක් ලැබෙනවා. සුඛය ඒකාන්තව පවතිනවා. ඊට පස්සේ මේගොල්ලෝ අහනවා ස්වාමීනි එහෙමනම් මේකද ඉහළම සැපය පවතින තැන. මෙතනින් එහාට සැපයක් පවතින්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක නෙවෙයි ඉහළම සැපය. පින්වත්නි මේ ඇත්තෝ මේ පිරිස ඉහළම සැපේ විදියට හිතාගෙන හිටියා ධාන මේ දෙවෙනි තුන්වෙනි ධානයන් වලටපත් වෙලා ඒ අය රක්ෂුබ කෙනෙක් කියන්නේ දිව්‍ය ලෝක ඒ බ්‍රහ්ම ලෝක ඉපදීම තමයි ඉහළම සැපේ විදිහට හිතාගෙන හිටියේ. මෙයාගේ පරම ඉගැන්වීමට අනුකූලව. ඒක ඇව්වහම අපේ අපි රැවටුණා. අපේ ගුරුවරුන්ගේ වාදයට මුලා වුණා කියලා උද්ඝෝෂණය කරා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවාම මේකමද ඉහෙළම සපත කියලා බුදුරජාණන් වහන්සේ කිය දේශනා කරු නෑ ඉහෙළම සපත මේක නෙවෙයි. මේට වඩා එහා සපතක් තියෙනවා. මේ සපත මේ ඉහෙළම සපත ලබා ගන්නට යන මාර්ගයේ පවතින සපතක්. නමුත් මේට වඩා ඉහළ වූ සපතක් තියෙනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ ඒ ඉහළ වූ සැපතිය ලබා දෙන අන්‍ය වූ ධර්මයන් අපිට දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ එතනින් පස්සේ දේශනා කරන පින්වත්නි මගේ මේ ශාසනයට ඇතුළත් වෙලා මගේ මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ ශාස්ත්‍රුන් වහන්සේ අරහන් නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක විඥාචන සම්පන්න නම් වනසේක සුගත නම් වනසේක ඔය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් දැනගෙන උන්වහන්සේගේ ධර්මය අහලා උන්වහන්සේ ඒ දේශනා කරන ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපදලා ඒ අය මේ ඉහළ වූ සපේ කරා ලං වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උදායි මගෙන් මගේ සිව්වන පිරිස ප්‍රශ්න විමසනවා. දුක පිළිබඳව ප්‍රශ්න අහනකොට මම දුක පිළිබඳව එයාට උත්තර ලබා දීලා එයාගේ හිත සතුටු කරනවා. දුක සමුදය ගැන මගෙන් ප්‍රශ්න විමසනකොට මම දුක සමුදය පිළිබඳව එයාට පිළිතුරු ලබා දීලා එයාගේ හිත සතුටු කරනවා. දුක නිරෝධය දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය පිළිබඳව මම ධර්මයේ දේශනා කරාම ඒ අය ඒකට සතුටු වෙනවා. එයාගේ හිත සතුටු කරලා එයාගේ මාර්ගයට මම ඉදහසර ලබා දෙනවා. එහෙම ධර්මය අහලා කාමයන්ගෙන් වෙන් වෙලා මේ සියලුම පංචකාම භුක්ති විඳීම් හැරදමලා මගේ ශ්‍රාවකයෝ මොකද කරන්නේ ප්‍රථම අධ්‍යානෙ, ဒုတိ ය අධ්‍යානෙ, තෘතිය අධ්‍යානෙ, චතුර්ථ අධ්‍යාන ආදී ලැබමින් බොහෝමත්ම සුවදායකව තමන්ගේ ජීවිතය ගත කරනවා. ඒ ධානාදී ලැබමින් ਦਿੱත්ත ධම්ම වේදිනිය වශයෙන් සුඛයෙන්ම ජීවිතය ගත කරනවා. ස්වයංම ජීවිතය ගත කරන ඒ පිරිස මගේ මේ ශාසනය තුල Brahmacharyaවෙහි හැසිරෙනව නියැලෙනවා. ඉතින් ඒ වෙලාවේ අහනවා ස්වාමීන් චතුර්ථ ධානයටපත් වෙලා ඒ ඒ ලබන සැපත මේ ශාසනයට ඇතුල් වෙලා මහාන වෙලා ලබන්න තියෙන ඉහළම සැපතද? ස්වාමීන් ඉතින් එහාට සැපතක් නැද්ද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදායේ මගේ මේ ශාසනය ඉහළම සපතෝක නෙවේ. මගේ මේ ශාසනය ඉහළ සපත වෙත ලං වෙන ඒ ඉහළ සපත ලබා ගැනීමේ මාර්ගයේ පවතින සපයක්. එතන මේ අතුරු ප්‍රතිඵලයක්. ඒ ඉහළ සපත වෙනුවෙන් ගමන් කරන ඒ මාර්ගය තුලින් ලැබෙන සපතක් මේක. ඊට වඩා සපතක් තියෙන. ඊට වඩා අන්‍ය ධර්මයක් තියෙනවා මගේ ශාසනය තුල. උදායේ මගේ මේ ශාසනය තුල කාමච්ඡන්දය, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරලා මේ සතර ධානයන් ඇති කරගෙන ඊළඟට මගේ මේ ශ්‍රාවකයෝ මොකද වෙන්නේ? විදර්ශනාවට යොමු වෙනවා. ඒ අය ආශ වක්ෂය ඥානය ඇති කර ගැනීම සඳහා පෙළඹෙනවා. උදායි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට බහා බලනවා මගේ මේ ශ්‍රාවකයන් රූපය තුල පවතින අනිත්‍ය, ඒ බිදි බිදී යන ස්වභාවය, රූපය තුල ඇති දුක, ඒ බිදි බිදී යෑම, ඒ ශනයක් ශනයක් පාසා ඒ වෙනස් වීම මත පවතිනා වූ දුක, ඒ වගේම ඒ තමන්ගේ වසඟයට ගන්නට බැරි හේතුන් මත පවතින හේතුන් මත වෙනසෙන හේතුන් මත සකස් වෙන ඒ අනාත්ම ස්වභාවයෙන් යුක්ත වේ රූපේ ඒ ත්‍රිලක්ෂණයට භාව දකිනවා. ඒ වගේම වේදනාවේ අනිත්‍ය බිඳ බිඳී යන ස්වභාවය, ඒ බිඳ බිඳී යෑමෙන් හටගන්නා වූ දුක, එය හේතු ඇති කල්ලි පැවතීම, හේතු නැති කල්ලි නොපැවතීම, මෙන්න මේ තමන්ගේ වශයෙන්ගේට ගන්න බැරි මේ අනාත්ම ස්වභාවය වේදනාව තුළින් ප්‍රකට කර ගන්නවා. වේදනාව තුළ පවතින සත්‍ය ධර්මයේ දකිනවා. ඒ වගේම සංඥාව තුළ ඇති අනිත්‍ය ස්වභාවය, ඒ මොහොතින් මොහොතින් මොහොතින් මොහොතේ වෙනස් වීමේ ස්වභාවය ඒ තුලින් හටගන්න දුක ඒ සංඥාව තුළ ඇති දුක එය තමන්ගේ වසඟයට ගන්නට බැරි ස්වභාවය එය පවත්වා ගන්නට බැරි ස්වභාවය නවත්වා ගන්නට බැරි ස්වභාවය හේතු වැතිකල්ලේ පවතින ස්වභාවය දකිනවා සංස්කාර ධර්මයන්ගේ ඇති ඒ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණය දකිනවා ඒ වගේම විඥානයේ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණ ධර්මය ඒ විඥානයේ ඇති ලක්ෂණය දකිනවා මේ විදියට උදායේ මගේ මේ ශ්‍රාවකයෝ ආශවක්ෂය ඥානය ඇති කර ගැනීමේදී ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධයේ ඇති ඒ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගන්නවා ඒත් එක්කම උදායේ මගේ ශ්‍රාවකයන්ට දුක පිළිබඳව අවබෝධය ඇති වෙනවා. දුක කියන්නේ මොකක්ද කියලා අවබෝධය ඇති වෙනවා. සංකත, විපරිණාම, සංతాපන, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රිය විප්‍රයෝග දුක, අපේ සංපයෝග දුක මේ කියන්නා වූ මේ දුක කියන්නේ මොකක්ද? සර්වාකාරයෙන් අවබෝධ වෙනවා. දුකට හේතුව වන තණ්හාව දුක්ඛ සමුදය ඒ අයට අවබෝධ වෙනවා. ඒ වගේම දුක්ඛ නිරෝධය දුක නැති කිරීම ඒ දුක දුකත් දුකට හේතු වෙන තණ්හාව නැති කිරීම තුළින් දුක්ඛ නිරෝධය වෙන ආකාරය එය දකිනවා. ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඒ අයගේ ඒ මාර්ගසිතේදී ඒ සියලුම ආරෂ්ඨායක මාර්ගයේ පවතින ඒ අංග හත එයාගේ සිත් තුළට එක සිතක පවතිනවා හට ගන්නවා ඒත් එක්කම ඒ මගේ ශ්‍රාවකයෝ ආශ්‍රව මොනවාද කියලා හඳුනා ගන්නවා ආශ්‍රව ධර්මයන් වලට හේතුව මොකක්ද කියලා හඳුනා ගන්නවා. ආශ්‍රය ධර්මයන් දුරු කිරීම, Nirodhaය සිද්ධ කරනවා. Niroo ඒ නැති කිරීමේ මාර්ගය අවබෝධ කරගෙන ඒ මාර්ගසිතින් කෙලෙස් ධර්මයන් සංසිඳවලා දුරු කරලා ප්‍රහාණය කරලා උතුම්ම වූ සපේට මගේ මේ ශ්‍රාවකයන්පත් වෙනවා. ඉතින් උදායේ මගේ මේ ශ්‍රාවකයන් යම් කිසි විදිහකින් යම්කිසි ආකාරයකින් මගේ මේ ශාසනය තුළට ඇතුළත් වෙලා ඉහළම සැපයක් බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි අරමුණක් ඇතිව සැපතක් බලාපොරොත්තු වෙම් Brahmacharyaගේ හැසිරුණා නම් ඔන්න ඔතෙන්ට යෑම සඳහායි මගේ මේ ශාසනය මගේ භික්ෂු පිරිස වෑයම් කරන්නේ Brahmacharyaගේ දෙන්නේ. එතනින් පස්සේ තමයි එතන තමයි ඉහළම සැපේ තියෙන කියලා දේශනා කරනවා. මිදුණු කල්ලි මිදුණු බව දැනගන්නවා. ඒ මිදීම මිදෙන කල්ලි මිදෙන බව දැනගන්නවා. කෙලස් ධර්මයන්ගෙන් මිදුණු කල්ලි මිදුණු බව දැනගන්නවා. ඉතින් උදායේ මෙන්න මේ උසස් වූ සැපය තමයි මගේ මේ ශාසනයේ ඉහළම සැපය කියලා මම දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ උදායේ පරිබ්‍රාජ්‍යක ඇතුළු පිරිසට දේශනා කරනවා. ඉතින් මේ දේශනාවෙන් පස්සේ පින්වත්නි ඒ පිරිස ඉතාමත්ම සතුට වෙනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මේ දේශනා කළ ධර්මය අපේ නුවණ ඇති කළා. බුදුරජාණන් වහන්සේ යටිකුරු කර තිබුණු දෙයක් උඩුකුර කරලා අපට පෙන්නවා. වහලා තිබුණු දෙයක් විවර කරලා පෙන්නවා වගේ. අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දල්වා ආලෝකයෙන් ඒ පරිසරය දකින්නට අවස්ථාවක් සැලසුවා වගේ මම්මුලා වුණ කෙනෙකුට නිවැරදි මාර්ගය පෙන්වලා දුන්නා වගේ අපේ අවිද්‍යාවෙන් අපේ අධර්මයෙන් අපේ දෘෂ්ටියෙන් අපි හීනභාවයකට පත්ලා හිටියේ අපි අතරමං වෙලා හිටියේ බුදුරජාණන් වහන්සේ අප නිවැරදි වූ ධර්මයේ දේශනා කළා අද පටන් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙනවා කියලා ඒ පිරිස බුදුරජාණන් වහන්සේට පිළිවදන් දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පරිබ්‍රාජකයාට කියනවා පරිබ්‍රාජකය ඔබ පිරිසක නායකයෙක් ඔබ පිරිසක ප්‍රධානියෙක් ඔබට ඔබේ පිරිසත් එක්ක පිරිස නායක නායකෙක් වෙලා ඉඳලා මගේ ගාව ශ්‍රාවකයෙක් බවට පත් වෙන සුදුසු වන්නේ නැහැ කියලා අවවාද දෙනවා ඒ වෙලාවේ. ඒ අවවාද දීමත් එක්ක එයයි සතුටු වෙලා ඉතින් පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් ගෞරවයෙන් ක්‍රියා කරනවා. ඉතින් මේ නිවන් මාර්ගය භාගිතුන් වහන්සේ විවර කරමින් මේ උතුම් වූ චූල සකෘදායේ සූත්‍රයේ පින්වත්නි දේශනා කරනවා. ඉතින් ඒ උතුම් වූ ඒ චූල සකෘදායේ සූත්‍රය අපේ ජීවිතය තුළ අපි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ ඥානයන් ඇති කරගෙන ඒ ක්‍රමක්‍රමයෙන් මේ දෘෂ්ටීන් බැහැර කරමින් අපේ ජීවිතයේ නිවැරදිම වූ මාර්ගයට පමුණවා ගැනීමේ පුරෝගාමි ආචාර්යවරයෙක් ලෙසින් මේ සූත්‍රය අපට මඟ පෙන්වනවා. මේ සූත්‍ර ධර්මය අපේ ජීවිතය ඇතුළට අපි එකතු පහදාගෙන අපේ ජීවිතයේ ධර්ම එකතු කරගෙන උත්තරී මනුෂ්‍ය ධර්මයන් ජීවිතය තුළ ගොඩනගාගෙන අපි අපේ ජීවිතය සනසාගමු ඒ සඳහා පින්වතුන්ට ශක්තිය ධර ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. අද දවසේ ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම දානය ලෝකයාටම මුළු මහත් ලෝකයාටම සිද්ධ කරමින් මේ උතුම් ධර්ම දේශනාවේ සදාහරි දායකත්වය ගැන කටයුතු කරන ලබනවා ගෝණ පීනුවල සාරාලංකාර මාවත රමණී නිවසේ පදිංචි පී උපමාලිකාද සිල්වා මහත්මිය සහ ජී වෝල්ටර් රංජිත් මහත්මයා කියන මේ පින්වත් දෙපළ විසින් අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන ලබනවා. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා 2021 පෙබරවාරි මාස 15 වන දිනට මියගොස් වසර 7ක් සම්පූර්ණ වන W කුසුමාවතී මෑණියන්ට පින් පැමිණීමටත් ඒ වගේම මේ උගස් වසර 28ක් සම්පූර්ණ වන පී ජනේද සිල්වා පියාණන්ට පින් පැමිණීම සඳහා මේ පල්ලව යාමට යෙදෙන පී ලක්ෂ්මන්ද සිල්වා සහ පී උපාලිද සිල්වා යන සහෝදරි යන් දෙපළ ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදනා කිරීමටත් දේශක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම පිණිසත් ලෝකවාසී සියලුම සත්වයන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියන මේ උදාරතර බලාපොරොත්තු අරමුණු කාර්නික සිතවිලි සිත් තුළ පෙරදරි කරගෙන ඒ පරාර්ථ චේතනාවෙන් යුක්තව අදවසේ මේ උතුම් දේශනාවේ දායකත්වය දරනවා ඉතින් මේ නම් සඳහන් කළ ඒ වර්ග પરම්පරානුගත ඒ සියලු ඥාතීන්ටත් නම් සඳහන් නොකළ සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා සුජීවත්ව වාසය කරන පින්වත් හැමදෙනාටමත් සිතක් ශාන්තියක් උදා වේවා හැමදෙනාටම නිදුක්වා නිරෝගී භව චිර ජීවනයේ දිගාසිර සම්පන්නිය ලැබේවා මේගේ ඥාතීන්ට දෙවියන්ට ඔබ අප සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කොට ගැනීම සඳහා මේ උදාරතර කුසල ධර්මයන් පාරමිතා දහමක්ම වේවා කියලා ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම ආශිර්වාද කරනවා හැමතෙම තෙරුවන් සරණයි ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා